ආධ්‍යාත්මික දියුණුව කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෙයක්ද? එහෙම නැත්නම් ඒකටත් අනුගමනය කරන්න පුණුවන් පැහැදිලි ක්‍රමානුකූල සැලැස්මක් තියෙනවද? අද මේ විග්‍රහයෙන් අපි ගවේෂණය කරන්නේ අන්න වගේ පියවරෙන් පියවර සකස් වුණු පුරාණ මාර්ගයක් ගැනයි. අපි මේ කතාව පටන් ගමු හරිම වැදගත් ප්‍රශ්නයකින්. යම්කිසි වට්ටෝරුවකට එහෙම නැත්නම් ක්‍රමවේදයකට අනුව අධ්‍යාත්මික දියුණුවක් ලබන්න ඇත්තටම පුළුවන්ද? මේ ප්‍රශ්නේ තමයි අපි මේ සම්පූර්ණ විග්‍රහය පුරාම හඹා යන්න උත්සාහ කරන්නේ. මේ කතාවේදී අපිට හමු වෙනවා ගණක මොග්ගල්ලාන කියලා බ්‍රාහමණ වෘත්තිකයෙක්. ඔහු දකිනවා ලෝකයේ ඕනෑම ශිල්පයක් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. පඩිපෙළක් හදනකොට දුනු ශිල්පය පුහුණු වෙනකොට එයාගේම ගණකාධිකාරී වෘත්තියේදීත් හැම දෙයකම අනුපිළිවෙලක් තියෙනවා. ඉතින් ඔහුට ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඉතින් මේ කුතුහලයත් එක්කම හෝ කෙලින්ම ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ධර්මයේත් මේ වගේ පියවරෙන් පියවර යන අනුපිළිවෙලක් තියෙන ක්‍රමවේදයක් තියෙනවද කියලා. ඇත්තටම මේක තමයි මේ සම්පූර්ණ කතාවේ හදවත. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි ඔව්. උන්වහන්සේ කියනවා මේ ධර්ම විනයේත් පැහැදිලි අනුපිළිවෙලක් තියෙනවා කියලා. ඒක පැහැදිලි කරන්න උන්වහන්සේ හරිව ලස්සන උපමාවක් ගේනවා. දක්ෂ අශ්ව පුහුණු කරුවෙක් උතුම් අශ්වයෙක්ව ක්‍රමානුකූලව පියවරෙන් පියවර මිල්ල කරනවා වගේ තමයි මේ පුහුණුවත් කියනවා. ඉතින් බලමු අපි මොකක්ද මේ පුහුණුව කියලා. හරි දැන් අපි කෙලින්ම යොමු වෙන්නේ ඒ පුහුණුවේ පළවෙනි අදියරට. ඒ තමයි හැම දෙයකටම කලින් ශක්තිමත් පදනමක් සහ මිනියක් ගොඩනගා ගන්න එක. මේ මාර්ගයේ මුල්ම පියවර තුනම අවධානය යොමු කරන්නේ ශක්තිමත් අත්තිවාරයක් දාගන්න. හරියට ගයක් හදන කලින් බිම සකස් කරනවා වගේ. ඒ කියන්නේ විනයගරුක හැසිරීමක් පවත්වා ගන්න එක, තමන්ගේ ඇහැ, කන, නාසය වගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න එක, සහ ආහාර ගැනීම වගේ සරල දෙයකදී පවා සීයෙන් ඉන්න එක. මේ ටික තමයි ගැඹුරු පුහුණුවකට අවශ්‍යම පදනම. අක්තිවාරම ශක්තිමත් වුණාට පස්සේ පුහුණුව ටිකක් ඇතුළට එනවා. ඒ කියන්නේ බාහිර විනයෙන් දැන් අභ්‍යන්තර දැනුවත්භාවය පැත්තට. මෙතනදී අවදියෙන් කම්මැලි නැතුව ඉන්න එක, කරන හැම වැඩක් ගැනම පූර්ණ සිහියෙන් ඉන්න එක සහ භාවනාව දිනු කරගන්න නිස්කලංක තැනක් හොයාගන්න එක තමයි අවධාරණය වෙන්නේ. හොඳයි. ශක්තිමත් පදනමක් දාගත්තට පස්සේ ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි අපේ හිත ඇතුලේ තියෙන බාධක අයින් කරගන්න එක. මේ සිත පිරිසිදු කරන ගමනේදී අපිට පොදුවේ මුණගැහෙන ප්‍රධාන බාධක පහක් තියෙනවා. මේවා තමයි දෙඩි ආශාව, තරහව, අලසකම, හිතේ නොසන්සුන්කම සහ සැකය. ඇත්තටම මේවා තමයි අපේ මානසික ශක්තිය උරා බොන පැහැදිලිව හිතන්නට ඉඩ නොදෙන දේවල්. හිතේ තිබ්බාර බාධක ටික අයින් කළාව මොකද වෙන්නේ? හිතට පුළුවන් වෙනවා හිතා ගන්නවත් බැරි තරම් ගැඹුරු සමාධි මට්ටම් හතරකට යන්න. මේ ධාන අවස්ථා කියන්නේ හිතේ විසිරීම ක්‍රමයෙන් නැතිවලා සම්පූර්ණ ඒකාග්‍රතාවය සහ උපේක්ෂාව ඇතිවෙන අතිශයින්ම පිරිසිදු මානසික තත්ත්වයන්. මේ සම්පූර්ණ මාර්ගය ගැන විස්තරය අහගෙන හිටපු ගණක මොග්ගල්ලානට තවත් හරිම තීරණාත්මක ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තරම මේක තමයි කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය. ඔහුගේ ප්‍රශ්නය තමයි මේ. හොඳයි. නිවන කියලා දෙයක් තියෙනවා. ඒකට යන පාරක් තියෙනවා. ඒ පාර කියලා දෙන ඔබ වහන්සේත් ඉන්නවා. එහෙමනම් ඇයි සමහරු ඉලක්කය හරියටම සපුරා ගන්නකොට තවත් සමහරු අතරමං වෙන්නේ? මේක ඇත්තටම හරිම ගැඹුරු ප්‍රශ්නයක් නේද? මේ ගැටලුවට පිළිතුරු දෙන්නත් බුදුරජාණන් වහන්සේ යොදාගන්නේ හරිම සරල ප්‍රායෝගික කතාවක්. උන්වහන්සේ මේ ගැටලුව පැහැදිලි කරන්න මොග්ගල්ලානගෙන්ම ආපහු ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ කතාවෙන් උපදෙස් ලැබීම සහ ඒක ක්‍රියාවට නංවන එක අතර වෙනස පැහැදිලිවම පේනවා. බලන දෙන්නම පාර ගන්නවා. දෙන්නටම එකම පාර තමයි පෙන්වන්නේ. හැබැයි එක්කෙනෙක් ඒ පාරේ යනවා අනේකා මොකද කරන්නේ? වැරදි පාරක ගිහින් අතරමං වෙනවා. මෙතනදී පුද්ගලික වගකීම කොච්චර වැදගත්ද කියලා හරිම සරලව ඒත් ප්‍රබලව කියලා දෙනවා. මේ උපමාවේ උච්චතම අවස්ථාව තමයි මේ. අර අතරමං වුණු පුද්ගලයා ගැන මොකද කරන්න කියලා ඇහුවම මග පෙන්වන්නා කියනා මම මොනවද කරන්නද? මම කෙලේ පාර පෙන්නොබ් එක විතරයි කියලා. අන්න ඒ වෙලාවේ බුදුන් වහන්සේ පවසනවා ඒ වගේමයි බ්‍රාහමණය තථාගතයන් වහන්සේ කරන්නේත් මග පෙන්වා දෙන එක විතරයි. ඒ කියන්නේ ගමනේ ආයුත්තේ අපි විසින්මයි. මේ පිළිතුරත් එක්ක ගණක මොග්ගල්ලානට සම්පූර්ණ චිත්‍රයම පැහැදිලි වෙනවා. සංවාදය දැන් අවසන් වෙන්නේ ඔහුගේ ගැඹුරු අවබෝධයත් ඒ වගේම හදවතින් මෙන ප්‍රශංසාවත් එක්ක. ඔහු තමන්ගේ පැහැදීම ප්‍රකාශ කරන්න හරිම අපූර්ව උපමාවක් භාවිතා කරනවා. ඔහු කියනවා ලෝකයේ තියෙන විවිධ සුවඳවල් අතරින් කළු අගිල්, රත් සඳුන්, දෑසමන් මල් වගේ අග්‍රම සුවඳවල් තියෙනවා. අන්න ඒ වගේම මේ ලෝකයේ තියෙන විවිධ ඉගැන්වීම් අතරින් බුදුරජාණන් වහන්සේගේ අවවාදය තමයි අග්‍රම. ඒ කියන්නේ උතුම්ම දේ කියලා. ගණක මොග්ගල්ලානගේ මේ හුදයාංගම වචන ටිකෙන් අපිට තේරෙනවා මේ පැහැදිලි කිරීම එයාගේ ජීවිතයට කොච්චර බලපෑමක් කළාද කියලා. ඔහු සම්පූර්ණයෙන්ම පැහැදි තිරුවන් සරණ ගියේ උපාසකයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරලා මාවත පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් ඒ මාවතේ ගමන් කිරීමේදී මීළඟට තැබිය යුතු පියවර කුමක්ද? ඒ තීරණයත් ඒ වගකීමත් රඳා පවතින්නේ කා සතුවද?